එකටම තියෙනවා චිත්තයක්. හිතක්. දැන් එතකොට අපි අපි මේ ඇසුරු කරන්නේ බලනකොට සිතුවිල්ල. දැන් සිතුවිලි වලින් හදාගත්ත චිත්ත ලෝකයක් තමයි අපි අපි ඇත්තටම ජීවත් වෙන්නේ. අපි ජීවත් වෙන්නේ මේ බාහිර තියෙන පටවිය ආපෝ තේජෝ වායෝ එහෙම ලෝකයක නෙමෙයි. අපිට දැන් මැටි එක අතකට තියලා මල් වාස් එකක් තව අතකට මැටි ටික හැදුවාම මුට්ටියක් තව අතකට මේ මැටි ටික හැදුවාම අපි කියනවානේ කලයක් පිඟානක් කෝප්පයක් මේක දැන් අලියෙක් වගේ සතෙකුට එහෙම දෙයක් නෑ මැටි විතරයි පාගගෙන ගියා ඒ ඉවරයි ඒ වගේ මේ බාහිර තියෙන එකම ස්වභාවයක් අපිට පේන්නේ අපිට පේන හැඩතල හැඩතල වලට අපි පුංචි කාලේ ඉඳන් අපි දාගත්ත සම්මුති නාම ප්‍රඥප්තිය අපි අපි ජීවත් වෙන්නේ අපි විසින්ම හදාගත්ත මේ නාමීය ලෝකෙක. ඒ නාමීය ලෝකේ තමයි මේ මේ චිත්ත ලෝකේ. චිත්ත ලෝකයක් බාහිර නැහැ. දැන් අපි ටීවී එක දිහා බලාගෙන අපි අඬන්නේ ටීවී එකේ මේ හොඳ මිනිස්සු ඉන්නවා නරක මිනිස්සු ඉන්නවා. අපි හෙට දවසේ ටීවී එකේ නාට්‍ය බලනවා. අපි ලබන සතියේ ටීවී එකේ නාට්‍ය බලනවා. ඒකට කතාවක් කරනවා කියලා අපි හිතනවා ටීවී එකේ. නමුත් මේ කතාව තියෙන අපේ හිතේ. මනෝ කුප්පංගම ධම්ම චිත්තේන නියති ලෝකේ අපි අඬන්නේ වැළපෙන්නේ ජීවත් වෙන්නේ සිත ඇතුලේ බාහිර නෙමෙයි බාහිර සාධකයක් වෙලා විතරයි අපි හිතනවා දැන් එළියේ දරුවෝ ඉන්නවා එළියේ අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා මිනිස්සු ඉන්නවා මේ හාව මේ මේ සත්තු බල්ලෝ පූස්සෝ හැම එකම අපි හදාගෙන තියෙනවා මේ වටිනාකම් මේ හැම නමකටම තියෙනවා 5000 කුලයක් කිව්වහම අපිට හිතෙන ගොඩාක් වටිනවා කියන නමුත් එතන තියෙන්නේ කොල කෑල්ලක් අපි හිතනවා මේ 2000 කොලේ මෙච්චර වටිනවා. 5000 කොලේ ඊට වැඩිය වටිනවා. 1000 කොලේ එච්චර වටින්නේ නැහැ කියලා. නමුත් පුංචි ළමයෙක් ඕක රොකට් එකක් හරි හදලා යවනවා උඩ. ඒකට හේතුව පුංචි ළමයාට වටිනා කණ්ඩායම්. අපිත් ඒ පුංචි ළමයා තැන තමයි ඉපදෙනකොට හිටියේ. අපිත් ඉපදිලා ටික ටික ওই වටිනාකම් අපිට ආපු නිසා තමයි අද අපි දුක් වෙන්නේ. 5000 නැති වුණාට. අද අපි දුක් වෙන්නේ අපේ මොන හරි වටින දෙයක් නැති වෙනවා. අපි මේ පොත කියන දේ හැදින්න තියෙන නිසා තමයි අපි පොත කියනකොටම වටිනාකමක් හැදෙනවා. පොත කියන්නේ නිකම්ම පොත නෙමෙයි. පොත කියනකොටම අපිට ආත්මීය දෙයක් හැඟෙනවා. තියෙනවා. පොත් තියෙනවා. තියෙනවා. තියෙනවා කියන සංකල්පය. ඒක තමයි සමුදේකයක්. සමුදේ සමුදේ සමුදේ. තියෙනවා තියෙනවා තියෙනවා. ඒතර සමුදේ කියන්නේ අපි මේවා තියෙනවා. පොත් තියෙනවා. දැන් අපිට එන නිමිත්ත තියෙනවා කියලා. ඒකම තමයි සිත කියන්නේ. ඒකම තමයි නිමිත්ත ඒකම තමයි අරමුණ කියන්නේ. ඒකම තමයි සමුදය. පොත තිබ්බොත් තමයි දුක තියෙන්නේ. දුක සත්‍ය. සමුදය සත්‍ය පොත තිබීම තුළ ඒ පොත ඇලෙනවා ගැටෙනවා දුක සත්‍යයක් එනවා. එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. එතකොට දුක සත්‍ය එනවා. පොඩක් කියනම මේක. එතන ඇලෙන තැනයි ගැටෙන තැනයි ක්‍රියාව වෙනවා. මේක මං කායේ කායේ වෙන්නේ එතන. මෙතන පොඩ්ඩක් මේ ටික පොඩ්ඩක් මූලික સિદ્ધාන්ත ටික පොඩ්ඩක් ගලප ගන්නකොට ওই ටික තේරෙනවා. කොහොමද ඒක වෙන්නේ කියලා. එතකොට එතන දැන් පොත තියෙනවා නම් එතන සමුදේ, ඒ පොත තියෙන තැන සමුදේ සත්‍ය, එතනම තමයි දුක සත්‍ය තියෙන්නේ. පොත නැත්තම් දුක සත්‍ය නැහැ. දුක ඇති වෙන දෙයක් තියෙනවා. එක්ක දරුවා ඉන්නවනේ, එක්ක ගෙයක් තියෙන්නවනේ, එක්ක මහත්තයා ඉන්නවනේ, එක්ක පොත තියෙන්නවනේ, එක්ක ලෝකේ තියෙන්නවනේ, භවයේ තියෙන්නවනේ. පොත තියෙන තැන භවයේ තියෙනවා. පොත තියෙන තැන භවයේ තිබුණොත් එතන ඇතිවීම නැතිවීම තියෙනවා. එතන තියෙනවා මේ තණ්හාවක් තියෙනවා, රාග දේශ මොහොවක් තියෙනවා. හැබැයි මේ සේරම තියෙන්නේ සම්මුදේ පොත තියෙන තැනමයි. රූප සම්මුදේ මේක ඇවිල්ලා දැන් රූපං රූපං අත්තගමෝ රූපං සමුදය. මේ රූපං සමුදය. රූපේ ඇතිවීම. රූපං මේ දැන් රූපේ කියන්නේ මේකම තමයි. ඒ කියන්නේ බාහිර සේරම ශබ්ද රූප ගන්ධ රූප රස රූප වර්ණ රූප ඔක්කොම රූප තමයි බුදුන් වහන්සේ ඒ දෙන්නේ රූපේ කියලා. රූපය කියන්නේ බාහිරින් මිදෙන එක. සත්‍ය දකින්න තැනයි මිදෙන්නේ. නමුත් දැන් මෙතන පොත තිබුණොත් සමුදය, එහෙම තිබ්බොත් දුක සත්‍ය, සමුදය සත්‍ය. හැබැයි ඒකේ සත්‍ය දැක්කොත් බාහිර නෙමෙයි අපේ හිතමයි කියන එක බාහිරට පොතක් හම්බ වෙන්නේ අන්න එතන තමයි ඒ සත්‍ය දැකීම තමයි මාර්ග සත්‍ය. මාර්ග සත්‍ය ඒක දැක්කොත් තමයි නිරෝධ සත්‍ය එකෙන් මිදෙන්නේ. එතනින් තමයි චතුරාර්ය සත්‍යම මේ එන අරමුණේ සත්‍ය දැකීම තුළයි තියෙන්නේ. එතනම තමයි සත්‍විස් බෝධිපාස්තික ධර්මම තියෙන්නේ. ඒ දැකීම තුළයි ඒ යථාභූත ඥානයේ මේ සත්‍ය දැකීම තුළයි මුළු ධර්මයේම තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ මෙතනමයි උපදින්නේ. ඒ කියන්නේ සම්මාදිට්ඨිය කියන්නේ බාහිර පොත ඇත්වීම තුළ මිත්‍යා දෘෂ්ටිය. එතකොට ඇහෙනවද මෙයා මට? බාහිර පොත ඇත්ත වීම කියන්නේ මිත්‍යා දෘෂ්ටිය. දැන් සතා සිව්පාව බාහිර ලෝකයේ ඇත්ත ඇත්ත වෙලානේ ඉන්නේ. සතා සිව්පාව බාහිරට ලෝකයක් තියෙනවා කියලා සතා සිව්පාවට කොච්චර එහෙම තේරුම් කරන්න බෑ සතෙකුට. ඒ සතා එක ඇත්ත වෙලාම තමයි තියෙන්නේ. එතන එතරම් තමයි මිනිස්සුත් තියෙන්නේ. සියලුම ආගම් තියෙන්නේ බාහිර ඇත්ත ලෝකයක් තියෙනවා, දිව්‍ය ලෝකයක් තියෙනවා, නිර්යක් තියෙනවා, බාහිර ඇත්ත කරගෙන ඉන්නේ. ඇත්ත නැත කියන අන්ත දෙකේ තමයි මිත්‍යා දෘෂ්ටිය තියෙන්නේ. අන්ත දෙකෙන් මිදුණු තැනකයි සම්මා දිට්ඨිය තියෙන්නේ. අන්න මධ්‍යම ප්‍රතිපදාව මජ්ජ ඥානං කියන තැන අන්ත නැහැ. මේ අන්ත කියන්නේ ලෝකේ තියෙනවා කියන තැන. ලෝකේ තියෙනවා කියලා ගත්තොත් එතන මිත්‍යා දෘෂ්ටික භූමිය. ඒ මිත්‍යා දෘෂ්ටිය මිදෙන්න බෑ. ලෝකේ තියෙන තියෙනවා කියලා ගන්න තාක්කල්. මේ ධර්මයේ දකින්න කෙනා මේ බෞද්ධ කියන්නේ භවය කියන්නේ බාහිර පොත තියෙන තැන පොතක් තිබුණොත් එතන භවයක් තියෙනවා. හැබැයි පොත සත්‍ය දැකලා පොත පොතෙන් මිදෙනවා කියන්නේ භව නිරෝධෝ බෞද්ධ වෙන්නේ එතනින්. එතනම තමයි සෝතාපන්න වෙන්නේ සත් පටිසෝතේ එන්නේ එතනින්. අනුසෝතේ කියන්නේ බාහිර ඇත්ත විලා ඔහේ සිතුවිලි ඔස්සේ යනවා. වහල් වෙනවා. සිතට වහල් වෙනවා. අනුසෝතේ ගලන අතට ගලනවා. මෙරි මෙරි උපදින අඬ අඬමින් වැළපමින් දුක් විඳින සසර ගමන. නමුත් පටිසෝතේ කියන්නේ සත්‍ය දැකලා මිදෙනවා. ලෝකේ ඇත්තක් නෙමෙයි කියන දකිනවා. මේ ලෝකයෙන් මිදෙනවා විනේය ලෝකයේ අවිද්‍යාව දෝමනස්සානං කායේ කායානුපස්සී විහෙරති විනේය ලෝකයේ අවිද්‍යාව දෝමනස්සානං වේදනා වේදනානුපස්සී විහෙරති විනේය ලෝකයේ අවිද්‍යාව දෝමනස්සානං චිත්තේ චිත්තානුපස්සී විහෙරති විනේය ලෝකයේ අවිද්‍යාව දෝමනස්සානං ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සතර සතිපට්ඨාණයම තියෙන්නේ සිතට එන අරමුණේ සත්‍ය දැකීම තුලයි ඔතනයි තියෙන ප්‍රතිපදාව මාර්ගයේ තියෙන ඔතනයි ප්‍රතිපදාව කෙනෙකුට බුදුන් වහන්සේ පණවන්නේ නැහැ බුද්ධ දර්ශනය නොදැන. බුද්ධ දර්ශනය තමයි ධම්මචක්ක පවත්තන සූත්‍රයේ බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලබලා මුලින්ම පස්වක තවුසන්ට පෙර නොඇසූ විරු දහමක් බුදුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ කියන්නේ සිද්ධාර්ථ තාපසතුමා ඒ කියන්නේ බුදු වෙන්න කලින් ලෝකේ තිබුණ දුකක් මිනිස්සු ඇඬුවා, වැළපුණා, මැරෙනවා කියලා හිතුවා, ඉපදෙනවා කියලා හිතුවා. ලෝකේ ඇත්ත කරගෙන හිටියා. සිද්ධාර්ථ තාපසතුමත් එතන හිටියේ. චන්න මමත් මැරෙනවද? ඔව් ස්වාමීනි ඔබත් මැරෙනවා. චන්න මමත් වයසට යනවාද? ඔව් ස්වාමීනි ඔබත් වයසට අන්න සතර පෙර නිමිති දැකෙන තැන බුදුන් වහන්සේ දකිනවා මේ මිනිසාගේ දුක. බුදුන් වහන්සේ සෙව්වේ දුකෙන් මිදෙන මගක්. එහෙමනම් ලෝකේ ඇත්ත කරගත්ත තැන දුක තියෙනවා. ලෝකෙන් මිදෙන තැනයි දුකෙන් මිදෙන්නේ. අන්න මේ බුද්ධ දර්ශනේ බුදුන් වහන්සේ හෙළි කරන ධම්මචක්ක පවත්තන සූත්‍රයේ බුදුන් වහන්සේ එතන පෙන්නනවා ඇත නැත කියන අන්ත දෙකෙන් මිදුණු තැන මජ්ජේ ඥාන අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක පෙන්නනවා. එතන කාමසුකල්ලිකාන යෝගියත් අත්ත කිල මතාන යෝගියත් පෙන්නනවා. තියෙනවා නැත. තියෙනවද නැද්ද? අන්න බුදුන් වහන්සේ කියනවා තියෙනවා කිව්වත් වැරදි නැත කිව්වත් වැරදි. හේතුම් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධති කියන එක. හේතු නිසා සිතක සකස් වෙන්නේ. හේතු නැති වෙනකොට සිතින්මයි වෙන්නේ. මෙන්න මෙතනයි ධර්මයේ තියෙන්නේ. මෙන්න මේ බුද්ධ දර්ශනය දන්නේ නැතුව කිසි කෙනෙක් බෞද්ධයෙක් වෙන්නේ අද 90කට වැඩිය මේ බෞද්ධ සමාජයේ අද බෞද්ධයි කියලා හිතන් ඉන්න හැමෝම මිත්‍යා දෘෂ්ටිකයි. මේකයි සත්‍යය. මේ අය ආමිෂේ ගැට ගහලා තියෙනවා ආමිෂයට ගැට ගැසෙනවා ආමිෂයටම ගිජු වෙනවා මේ අයට ඒ මිදීමක් නැහැ මේ සසර දුකටම වැටෙන්නේ අනිත් ආගම් වල සමානම අද බෞද්ධයත් ආමිෂ වේට කොටු වෙලා අනිත් අන්‍යාගමකින් හා සමානව මිත්‍යා දෘෂ්ටික ආගමක් හදාගෙන තියෙනවා. ඒක බුද්ධ ධර්මයේ නෙමෙයි. බුද්ධ ධර්මයේ ගිලිහුණු තැන සකස් කරගත් සංස්කෘතිය තුළ සමාජයේ පැවැත්මට ඒක හොඳයි. සමාජයේ පැවැත්මට හොඳ නරක කියන අන්ත දෙකක හොඳ කියන අන්ත එක සමාජයේ සකස් කරගෙන යන්නේ හොඳයි. අපි කියන්නේ නරකයි කියලා. හැබැයි එතන ධර්මයේ නෙමෙයි තියෙන්නේ. ධර්මයේ තියෙන්නේ පටිසෝතගාමි ප්‍රතිපදාව තුලයි. ඒකයි බුදුන් වහන්සේ මේ ප්‍රතිපදාවෙන් මාපුදන්නෝ මාපුදන්නෝ වෙති කියලා කියන්නේ. එයයි බුදුන් වහන්සේගේ බුද්ධ වචනයයි. ඒ වගේමයි සත්‍ය ඥානය කියන්නේ සත්‍ය ඥානයේ ඇති කෙනාට විතරයි බුදුන් වහන්සේ ප්‍රතිපදාව පනවන්නේ. සත්‍ය ඥාන කියන්නේ බුද්ධ දර්ශනය. බුද්ධ දර්ශනය නොදැන කිසි කෙනෙක් බෞද්ධයෙක් වෙන්නේ නැහැ. අපි බුද්ධ දර්ශනය නොදන්න තාක්කල් අපි බාරහාර වෙනවා. අපි දේවාල ගානේ යනවා. අපි දෙයියන්ගේ සරණයි කියලා හිතනවා. අපි ගාව සම්මා දිට්ඨියවත් නැහැ. අපි ඉන්නේ පුදුමාකාර ඇත්තටම ගෝර මඩවල කෙරිලා. මෝහ අන්ධකාරේ අපි දුකේමයි අපි ඉන්නේ. අපිට දුකෙන් මිදීමක් නැහැ. මේ සත්‍ය දකින්න තාක් කිසිවෙකුට දුකින් මිදීමක් නැහැ. ඉතින් හරි අසරණයි මේ සමාජයම බෞද්ධ සමාජයේ විශේෂයෙන්ම අසරණයි. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ බාහිර සත්‍යක් නොවන බව දකිනවනම් සිතෙත් සත්‍යක් සිතේ පොත් කියලා දෙයක් තියෙන්න බෑ සිතෙත් එහෙම දෙයක් නැති බව දකිනවනම් අන්න ඒ කේනාට හමු වෙනවා අනිමිත්ත සමාධියක් ඒ මහා ලෝතුරු සුවයටපත් වෙනවා ඒ ලෝතුරු සුවය උරුමවන්නේ මේ අන්තවලින් මිදුණු තැනකයි ලෝතුරු සුවේ තියෙන්නේ අන්තවල තියෙන්නේ ලෞකික සැපයක් අද ඇඳුමක් ගන්නවා හිතනවා මේ ඇඳුමෙන් මට සැපේනවා කියලා ඒක ලස්සනයි කියලා. නමුත් ටික දවසක් යනකොට ඒක එපා වෙලා වෙන එකක් හොයනවා ඒකෙන් දුකක් වෙනවා. මෙන්න මේ වගේ මේ මේ ලෞකික සැපේ පවතින්නේ නැහැ. ඒක අන්ත සහිතයි දෘෂ්ටි සහිතයි. නමුත් ලෝතුරු සැපේ කියන්නේ මේ බඩු මුට්ටු ඇස කන දිවනාසය ආයතන පිනවන සැපයක් නෙමෙයි. ආයතන වලින් පෙන්වන දේ බොරුවක් කියලා දකින්න තැන ඒ මිදීම තුල සාන්ත සුවයක් එනවා. අන්නේ සාන්ත සුවේ සදාතනිකයි. ඒක මේ ආයතන වලට කොටු වුණු දෙයක් නෙමෙයි. ආයතන වලින් නිදලා පරම සත්‍ය අවබෝධය තුලයි ලබන්නේ. අන්න එතන ඒ ඒ සාන්ත සුවේ උරුම වෙන තැන ඒ අනිමිත්ත ශුන්්‍යත අප්‍රණීත චිත්ත විමුක්තිය හමුවන්නේ බාහිරනුත් මිදිලා සිතිනුත් මිදෙන තැනට මේ ධර්මයේ දන්න කෙනා යන්න උත්සාහ කරනවා ප්‍රතිපදාව තුළ සත්‍ය හොයාගෙන ඒ සත්‍යමයි ඔහුට හමුවන්නේ අන්නේ සත්‍ය තුළ බුද්ධ ස්වභාවය හමු වෙනවා ඒ බුද්ධ ස්වභාවයේ සෑම සිතකම පවතිනවා. සිතවිලි වලින් මිදුණු තැන බුද්ධ. එතනයි බුද්ධ. සිතවිලි වලින් මිදෙන තාක් කිසි කෙනෙකුට බුදුන් දැක නිවන් දකින්න බෑ. සෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ අන්නේ පණිවිඩයයි. ධර්මයේ දකින්න. ධර්මය කියන්නේ දෙයක් නෙමෙයි. පොත කියලා දෙයක් තියෙන තැන ධර්මයේ නෑ. පොත කියලා දෙයක් නැති බව දකින්න තැනයි ධර්මතාවය දකින්නේ. ඇති වෙන නැති වෙන ධර්මතාවයක්. ධර්මය කියන්නේ දෙයක් නෙමෙයි. ධර්මයේ දෙයක් කරගත්තොත් ඔහුට නිවන වැහෙනවා. ඔහුට මේ ධර්මයේ වැහෙනවා. අන්න ඒ කෙනා යමක් යමෙකුට දුකක් ඇති වෙලා දුකක් හටගත්තොත් ඒ සිතුවිල්ලක් නිසාමයි. සිත නිසාමයි දුක ඇති සිත කොතනද එතන දුකයි. එහෙනම් ඒ දුකට නිදීම තියෙන්නේ බුදුන් සරණ පමණයි. නත්ති මේ සරණං අඤ්ඤං යමෙක් දුකක නම් ඉන්නේ ඔහුට සරණවන්නේ බුද්ධ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. ඒ ධර්මයේ දැකීම තුළයි සිදුවන්නේ නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. අන්නේ සිතට එන සෑම අරමුණක්ම දැකීමයි සංඝ කියන්නේ. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. තෙරුවන් සරණ ගිය ආර්යයන් වහන්සේ නමක් වන්නේ එලෙසයි. ඉතින් මෙන්න මේ මූලික સિદ્ધාන්ත ටික තියාගන්න ඕනි හැම කෙනෙක්ම. එතනින් තමයි ප්‍රවේශ වෙන්න ඕනි පුහුණු වෙන තැනට. දැන් දන්නවා කෘත්‍ය ඥානය. ඒ කියන්නේ සත්‍ය ඥානය තමයි ඔය පැහැදිලි කරේ පූර්ව භාග ප්‍රතිපදාවට අදාළ කොටස. ඔතනින් තමයි අපි එන්න ඕනේ අපර භාග ප්‍රතිපදාව. ඒ කියන්නේ කරන්න තියෙන දෙයක්. අපිට සිතට එන අරමුණ සත්‍ය දකින්න. හැබැයි මේ සත්‍ය කුමක්ද කියන එක දකින්න ඕනේ. සත්‍ය නම් බාහිර සත්‍ය නොවන බවයි. සිතත් සත්‍ය නොවන බවයි. හැබැයි අපිට එකපාර මේ දෙපැත්තෙන් මිදෙන්න බෑ. අපිට ගොඩාක් තදටම අද ඇත්ත වෙලා තියෙනවා බාහිර ලෝකේ. මේ අපෙන් අහනවා ප්‍රශ්න මේ බාහිර ඝනයිනේ කොහොමද නෑ කියන්නේ මේ අල්ලන්න පුළුවන්නේ මේක හරි ගැටලුවක් නේ කියලා. ඔව් ඇත්තයි. ඔබ අල්ලලා බලන්න අතර දැනෙන්නේ තද ගතියයි. බලන්න ඔබට දැනෙන්නේ උණුසුම සීතලයි. ඒ විඤ්ඤාණයටයි දැනෙන්නේ. බලන්න ඔබට ඇහෙන්නේ ශබ්දයයි. එහෙ ඉන්නවද කපුටෙක්? ඒ ශබ්දය තුළ ඉන්නවද මොකක්ද ඒ શબ્දය තුල මොකක් හරි දෙයක් තියනවාද? શબ્දේ શબ્දයක් විතරයි. ඒකේ දෙයක් නැහැ. අපි දෙයක් හදා ගන්නවා. මේක මේක කපුටෙක්ගේ සද්දයක්. මේක අහවල් සද්දේ. මේක හුළඟේ සද්දේ. මේ එක එක શબ્ද. ඒවට නම් දුන්නේ කවුද? අපි එහෙනම් අපි ලෝකයක් හදා ගන්නවා හැමතැනම අපි කොටුවක් ගහ ගන්නවා. අපි හිර වෙනවා. අපි සිතුවිල්ල ඇතුලේ හිර වෙනවා. අපි සිතේ වහලෙක් වෙනවා. ඔන්න ඔතනින් වහල්කම අපේ හැදෙනවා. අපි සිත කියන විදිහට ඊට පස්සේ වහල්කමේ දුවනවා. නමුත් ඇත්තට මෙතනින් මිදුනොත් ඒ වහල්කමෙන් මිදුනොත් සද්දෙට නාම නැහැ. සද්දෙට සම්මුති ප්‍රඥප්ති නැහැ. ශබ්ද ශබ්දයක් විතරයි. එතනමයි ඒකමයි වර්ණය. අසකන දිවනාසය කයමන කියන මේ ආයතන සලායතන හයේ Nirodhayai Nibbana කියන්නේ. මිදීමයි නිවන් මාර්ගයයි. එහෙමනම් අපිට මේ රූප පේන ඒවැ තියනවා දේව. ඒ සම්මුති නාම ප්‍රඥප්ති අපි මේ කියන දේවල් කිසිවක් නැහැ. ඒකයි න පටවින ආපෝන තේජෝන වායෝන ආකාසං යතනන විඥානං ආතනන ආකින්ඥං ආතන නායන් ලෝකනෝ පරලෝකෝ නෝබෝ චන්දිම සූර්යෝ මේ සඳහිරු කියලා දෙයක් නැහැ නායන් ලෝකෝ මෙලවක් නැහැ න පරලෝකෝ පරලොවක් නැහැ නෝබෝ මේ බුදුන් වහන්සේ කියන්නේ කුමක්ද මේ සත්‍ය දකින තැන ඔහුට කිසිවක්ම හමුවන්නේ නැහැ කියන එකයි එයයි සත්‍ය එතනයි සත්‍ය තියෙන්නේ ඒ පරම සත්‍ය දැකීම ඊටාම අසීරුයි ඒ නිසා තමයි බුදුන් වහන්සේ ප්‍රතිපදාව පෙන්නන්නේ කෘත්‍ය ඥානෙ. එන අරමුණේ සත්‍ය දකින්න ඕනි. අපි බාහිරින් ඉස්සර අපි මෙදෙන උත්සාහ කරන්න ඕනි. අපිට එතන තියෙන්න ඕනි යම්කිසි ප්‍රතිපදාවක්. අපි අපේ අපේ කෙනා කෙනා තම තමන්ට සුදුසු ප්‍රතිපදාව සකස් කරගන්න ඕනේ. බුදුන් වහන්සේ වරක දේශනා කරන ආනන්ද හිමියන්ට ආනන්ද මේ මේ මේ මේ කුල්ලුපමංගෝ දෙසිස්සා මේ හදපු පාරු නෑ පාරුව හදා ගන්න ඕනේ. මේ ගගෙන් එතර වෙන්න මේ මේ ඕගතරණය සඳහා පාරුව හදපු පාරු නෑ. අනුන්ගේ පාරුව නගින්න බෑ. තමන්ගේ පාරුව තමන් හදා ගන්න සාන්දිටික ධර්මයක්. තමන්ටමයි සාන්දිටික වෙන්නේ. එහෙනම් තමන් දකින්න ඕනි තමන්ට බාහිර ඇත්ත වෙලා අරන් ගන්නට බාහිරෙන් මිදෙන්න ඕනි බව. තමන් දකින්න ඕනි තමන්ගේ සිත තාම බාහිර පතිත වෙනවා. තමන්ට දැනෙන්න ඕනේ මේක බොරු කරලා යන්න පුළුවන් ගමනක් නෙමෙයි. මේක මහා අවංකත්වයේ මතයි රඳා පවතින්නේ. තමන්ට තමන් අවංක වෙන්න ඕනේ. මේක තව කෙනෙකුට කරන්න බෑ. බුදුන් වහන්සේම දේශනා කරනවා ආනන්ද මං ජේතවනාරාමයට එන පාරක් කියයිද? එන ආකාරයක් කියයිද? ඔවුන් වෙන වෙන කොහෙවත් යයි මම කුමක් කරන්නද ආනන්දේ කියලා. ඒ කියන්නේ බුදුන් වහන්සේම පෙන්නනවා කල්‍යාණ මිත්‍රයා පණිවිඩය දෙනව පමණයි. ගමන යන්නේ තමන්මයි. ඒක මේක සාන්දිටික ධර්මයක් වේද. ලුණු Tamanටයි දැනෙන්නේ. ලුණු දැනුණට කාටවත් කියන්න බෑ. මේ ධර්මයේ තුල තමන් ආශ්‍රව කෙලෙස් ඡය වෙන එක මේ ධර්මයේ තුල තමන්ගේම තියෙන ඒ තණ්හාවේ ස්වභාවය දිය වෙන එක තණ්හක්කය කියන තැන ආශ්‍රව කෙලෙස් ඡය වෙලා යන ගමන තමන්ටමයි සාන්දිටික ඒක කාටවත් දෙන්න බෑ ඒක කාටවත් එහෙම තාටවත් කවුරුවත් නිවන් දක්කන්නත් බෑ ඒක නිසා අපි පුජ්‍යල සරණ යාමෙන් කිසිම පළක් නැහැ අපි ධර්මයේමයි අපේ ගුරුන් වෙන්නේ බුදුන් වහන්සේ මේක පෙන්නනවා ධර්මයේමයි සියල්ලම ධර්මයමයි Taman දකින්න ඕනේ. අපි පුජ්‍යල සරණ ගිහෙමින් කිසිම පළක් නැහැ. අපිට කෙනෙක්ගේ ධර්මයේ අපි හොයන්න ඕනේ. යමෙක් බණක් කියනවා නම් ධර්මයේ දේශනා කරනවා නම් ඒ ධර්මයේ කුමක්ද කියලා බලන්න ඕනේ. මේක ප්‍රඥාවන්තං ආයන් ධම්මං දුප්පඤ්ඤස්ස මහා ප්‍රඥාවක් තියෙනවා. ඉතින් මේ ප්‍රඥාව කියන්නේ ප්‍රඥා භාවේතබ්බ විඥානම් පරිඤ්ඤය. ඒ කියන්නේ ප්‍රඥාව කියන්නේ මේ සිතේ සත්‍ය දකින තැන සිතෙන් මිදෙන එකයි ප්‍රඥාව කියන්නේ. ප්‍රඥාව කියන්නේ දැනුමක් නෙමෙයි. ප්‍රඥාව කියන්නේ මේ සිතට එන අරමුණ සත්‍ය දකින්නකොට සිත සත්‍යක් වෙන්නේ අර අත්ගමයට යනවා. එහෙම නැත්නම් වයට සමුදේ වය අනිත් පැත්තට යනවා. ඒ කියන්නේ උදේ වය වය ඥානය එනවා. වය ඥානය තමයි අපිට අත්ගමය අපිට පේන්නේ. අපි සාමාන්‍ය පෘථග්ජන මිනිස්සෙක් ලෝකේ ඇත්ත කරගෙන ඉන්නේ හැමතිස්සෙම ඇතිවීම පේනවා නැතිවීම පේන්නේ නැති නිසා. නැති වෙනවා කියන්නේ අත්ගාමය. ඒ කියන්නේ අපිට ඇති වෙනව පේනවා. ලෝකේ හැමදේම ඇති වෙනව පේනවා. මේ හැමදේම මේ මේ මේ හැමදේම අපිට පේන්නේ හැමතිස්සෙම මේ ඇති වෙනව ඇති වෙනව. අපිට නැති වෙනව පේන්නේ නමුත් මේ සිත හැම ෂණේම නැති වෙනවා. හැම ෂණේම සිතක් ඉපද නිරුද්ධ වෙනවා. අපිට නිරුද්ධ වෙනව පේන්නේ ඊගාව සිතත් අපි අල්ල ගන්නවා. මේ සිතත් අල්ල ගන්නවා. සියලු සිත් උපාදාන වෙනවා. අල්ල ගැනීම තුල සිද්ධ වෙලා තියෙන සමුදය තුල සිද්ධ වෙලා තියෙන ලෝකයේ ඇත්ත වීම පමණයි. නමුත් අපි පුංචි කාලේ අවුරුදු පහේ මොනවද හිතුවේ? අපි පුංචි කාලේ ඇලුනේ එක්ක බෝනික්කෙකුට. එහෙම නැත්නම් ওই බැට් බෝල්. එහෙම නැත්නම් පුංචි පුංචි දරුවෙක්ගේ බලන්න කුමක්ද ලෝකේ. නමුත් ඒ දරුවා අවුරුදු 10ේදී කුමක්ද හොයන්නේ? ඒ දරුවා අවුරුදු 15ේදී කුමක්ද හොයන්නේ? අද අපි මොනවද අවුරුදු 20ේදී හෙව්වේ? අපි අවුරුදු 30ේදී මොනවද හෙව්වේ? බලන්න අපි ඒ කාලවල අපේ සිත එතන නැති වෙලා. අපි දන්නේ අද අපි ඒව හොයන්නේ ඇයි ඒ සිත දැන් නැහැ. නමුත් අපි පිළිගන්නේ එදා ඉඳලා අද වෙනකම්ම එකම සිතක් තියෙනවා වගේ. එකම සිතක් නැහැ. මේකයි ධර්මය. එකම සිතක් නැහැ. උදේවැය ඥානය කියන්නේ ඔන්න ඔය ඇති වෙන නැති වෙන එක දැකීම. හැම ෂණේම ඒක තියෙනවා. එක්ෂණික සිතක උදේවැය දකින්නාට සම්මුතිය තුල මරණය අමුණ වේ කිව්වේ ඒකයි. අපිට මරණයක් තියෙනවා. අයි අපි අඬන්නේ. අඬන්නේ සිතුවිල්ලක් නිසා. හොඳට බලන්න මේ අයි මේ මිනිස්සු අඬන්නේ කියලා. මේ මිනිස්සු අඬන්නේ සම්මුතිය. දැන් අපි කියනවා මේක කෝප්පේ. මේක මේසේ. දැන් ඕක නමක්නේ. එතන කෝප්පෙකුත් නැහැ. මෙතන මේසෙකුත් නැහැ. ඒ අපි හදාගත්ත නමක්. දැන් මෙතන සුද්දෙක් ආවොත් මේකට කෝප්පේ කියන්නෙත් නැහැ. මේස කියන්නෙත් නැහැ. දැන් ඇත්තටම මේ මෙතනට දැන් චීන චීනෙන් එක්කෙනෙක් ආවොත් එයා ওই දෙකම කියන්නේ. ඒතර මේ શબ્දයක් තමයි හැමතැනම තියෙන්නේ. ඒක අපිට පේනවා අනුසෝතය කියන්නේ සෝතය කියන්නේ කන. අනුසෝතය කියන්නේ શબ્දයක්. මේ සිත කියන්නේ શબ્දයක්, ධොනියක්. සිත කියලා දෙයක් නැහැ. නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්ත මම කියලා කෙනෙක් නැහැ මගේ කියලා දෙයක් නැහැ මගේ ආත්මය කියලා දෙයක් නැහැ එහෙනම් මෙතන තියෙන සිස්ටම් එකක් ඒ සිස්ටම් එක සබහාදහම ඒ සබහාදහම අපි අවබෝධ කරලා ගන්න බැරුව ඉන්නවා නමුත් මේක සතෙකුට කොහොමවත් අවබෝධ කරන්න බෑ මේක මනුස්සාත්මයක්ම ලබන්න ඕනේ මේක මනුස්සයාට මේක අවබෝධ කිරීමේ හැකියාව තියෙනවා අන්න එතන සංඥාව සුකුම වෙනවා නැවත උපදින්න සංඥාව සකස් වෙන මේ විඥාන ශක්තිය ශුන්‍ය වෙන්න හේතු වෙනවා නැවත සකස් වෙන්න හේතු නැති වෙනවා අන්න එතනින් විතරයි මේ සසර දුකෙන් මිදෙන්න පුළුවන්. මෙන්න මේ සසර බහනක්කම බුදුන් වහන්සේ දකින නිසා දැන් ලෝකේ තියනවා කියලා ඔබ හිතලා ඔබ දැන් මිය ගියොත් අනිවාර්යයෙන්ම ඒ අවසන් චිත්ත ස්වභාවයන් ඔබ සකස් වෙනවා. ඔය චිත්ත සකස් වීමක් තියෙනවා. ඒක අපි අභිඥා දේශනාවල පැහැදිලි කරනවා කොහොමද මේම සකස් වෙන්නේ කියන එක. දෘෂ්ටිය තුලයි සකස් වෙන්නේ. දෘෂ්ටියේ ඉන්නකල් ලෝකේ තියනවා කියලා හිතන තාක්කල් ඔබ අවසානයක් වෙන්නේ නැහැ. නැවත සකස් වෙනවා. නමුත් ඔබ සිතුවොත් මෙතන ඔබගේ සිතමයි මේ දෘෂ්ටිය කියන්නේ සිතමයි. චිත්තෙමයි චේතනහම් භික්ඛවේ කම්මම් වදාමි. එහෙමනම් ක්‍රියාසිත හමුවන්නේ කර්මයේ හමු නොවන තැනයි. කර්මයේ හමුවන්නේ චේතනාව තියෙන තැනයි. එහෙනම් චේතනාව කියන්නේ චිත්ත සිතුවිලි තියෙන තැනයි. එහෙනම් සිතුවිලි තියෙනවා නම් ලෝකේ තියෙනවා. ලෝකේ තියෙන තැන සිතුවිලි තියෙනවා. හැබැයි ලෝකේ නැහැ කියලා දකින තැන සිතුවිලිත් නැති වෙනවා. ප්‍රතිබිම්බයක්මයි සිත කියන්නේ. බාහිරේ ප්‍රතිබිම්බයක්. ලෝකේ තියෙන තැන සිත තියෙනවා. ලෝකේ නැති වෙන තැන සිතත් නැති වෙනවා. මේක අතිශයින් ගැඹුරු වෙන්න පුළුවන්. නමුත් මේකට බොහොම සරල ප්‍රතිපදාවක් බුදුන් වහන්සේ පෙන්නලා තියෙනවා. ඒ තමයි මේ සිතට එන එක සිතක අරමුණක සත්‍ය දකින්නේ. සිතට එන එක අරමුණේ සත්‍ය දැකලා මිදෙන එක ඒක ඇත්තටම හරිම බැලුවාම අපිට තේරෙනවා මේ එක සිතක් අපි හරියට දැක්කොත් අපි මේ අඹ ගහේ කොළ කොළ 5000ක් තියෙනවා. මේ අඹ ගහේ එක කොලයක් තරම් හරියට නාරට වින්නාසේ බැලුවොත් ඔය කොළ 5000ම බැලුවා වෙනවා. ඒ වගේ අපේ මේ සිතට එන එක සිතක් හරියට අපි දැකලා මිදුනොත් සිතට එන සෑම සිතකින්ම මිදෙනවා. මේකයි ඇත්ත. ඒ නිසායි අපි කියන්නේ මේ මොහොතේ සිතට එන අරමුණ දකි. මේ මොහොතේ සිතට එන අරමුණ යථාභූත ඥාණයෙන් දකි. යෝනිසෝ මානසිකාරය කියන්නේ ඒ යෝනි මේ එන අරමුණ දකින්න එක. ඒ ඒ ආරම්භක මේ සිතටන අරමුණ දැකීම යෝනිසෝ මනසිකාරයේ දැකීම තුල යථාභූත ඥානයේ සත්‍ය පෙන්වන්න පුළුවන්. බාහිර එහෙම දෙයක් නැති බව. සිතෙත් එහෙම දෙයක් නැති බව. ඒන අරමුණේ සත්‍ය දැකලා මිදෙන එක. මෙයයි මාර්ගය. මේ මග යනවා නම් අයෙක් ඒ කාන්තේම නියත සම්බෝධි පරායනයි. ඒකට හේතුව තව පැත්තක් තියෙනවා. මේ අපි අරමුණේ සත්‍ය දකිනවා කිව්වට ඇතුළාන්තයෙන් අපිටම නොදැනී අපේම මේවට තියෙන ඇලීලා තියෙන තද ගතිය තුනී වෙනවා. ඒකයි සංඥාව සුකුම වෙනවා කියන්නේ. ඒක අපිටම අපි හිතලා කරන දෙයක් නෙමෙයි. තණ්හාව හිතලා නැති කරන්න බෑ. ඔය තණ්හක්කය කියන තැන තියෙන ඔන්න ඔය සංඥා සුකුමත්වේ කරා යන ගමන. හැබැයි මේ එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. සිතුවිලි වලින් නෙමෙයි මේ දේවල් සිද්ධ වෙන්නේ. දැන් මේක කිව්වහම කෙනෙක්ට දැනුමක් උඩ හිතන්න පුළුවන්. සිතුවා කියලා ඒක වෙන්නේ නැහැ. මේකේ තියෙන පොඩි රහසක්. ඒ කියන්නේ රහසක් කියන්නේ සමාජයට තාම මේක අවදි වෙලා නැහැ. මේක වෙනින්ම පැතිකඩයක් තියෙනවා. ඒ තමයි සිහිය වර්ධනය වෙන්න ඕනේ. දැන් ඔබගේ සිතක් ඇති වෙලා නැති වුණු බව දැනෙන්නේ සිහියටයි. ඒ සිහිය තමයි ඔබ ලුණු රහ කයවහම දැනෙන දැනීම සිතුවිලි නෙමෙයි නාම රූප නෙමෙයි. ඒ දැනීම කාටවත් කියන්න බෑ. අන්න එතන ඥානය අවදි වෙන තැන. සිතක් ඇති වෙලා නැති වුණු බව දැනෙන්නේ ඥානෙටයි. ඒ ඥානය කියන්නේ සිතුවිලි නෙමෙයි. විඥාණය කියන්නේ සිතුවිලි. නාම රූප නිසා හටගත්ත සිත. ඒ සිත ඇති වෙලා නැති වුණු බව දැනෙන්නේ සිහියයි නුවණයි වැඩෙන තැන ඥානයයි අවදිවත්. ඒ ධම්ම චක්කුසයයි අවදිවත්. අන්නේ ඥාන හරහා යන ගමනයි අභිඥා සකස් වෙන්නේ. ඥායස්ස අධිගමය අන්නේ එතනයි ඔබ මේ ආශ්‍රව කෙරේ ඡය වෙන ආසවක්ඛ්‍යා ඥානය අවදිවන්නේ. ඒ ආසවක්ඛ්‍යා ඥානය අවදි වන තාක් කිසි කෙනෙක් නිවන් මඟ දකින්නවා කියන්න බෑ. මාර්ගයට අවදි වෙනවා කියන්න බෑ. නාම රූප බාහිර සත්‍යයක් නොවන තැන සිතත් සත්‍යයක් නොවන තැන දැකීම වන්නේ ඥානයේටයි. ගොඩාක් අයට ප්‍රශ්නයක් තියෙනවා මේ බාහිරත් මිදෙනවා නම් ඒක විඥානයේ අනිදස්සන වෙනවා නම් විඥාණයට නෙමෙයි නම් මේක දැනෙන්නේ කොහොමද කියන එක. ඔන්න ඔතනයි රහස තියෙන්නේ. ඥානයේ සිහිය කියන්නේ විඥානයේ නෙමෙයි. මේක ප්‍රායෝගික වෙන්න ඕනේ. ප්‍රායෝගිකව මග තුල මුල ඉඳන්ම යන්න ඕනේ. තමන්ගේ සිත විසිරෙනකොට සිත විසිරෙන බව දකින්නේ සිහියේ. අන්න එතනයි ඥානෙ එතනයි ආරම්භක තැන. සමතේ. සමත විපස්සනා යුගන්ධන් ගමනක් තමයි නිවන් මාර්ගය. සමතේ ඊටාම වැදගත්. සුක්ෂයානික රහතන් වහන්සේලාට අපි කියන්නේ විපස්සනාවට විපස්සනාව හොඳින් වැඩෙනවා ඇත්තටම සමතේ උපතින්ම ගොඩක් අයට සමහර අයට එක එක මට්ටම් වලටයි මේක තියෙන්නේ සමහර අයගේ සමතේ උපතින්ම වැඩිලා තියෙනවා පෙර හේතු ඇති ඒකට ඒක ඒ අයට විපස්සනාව ලේසියෙන් දැනෙනවා සිතට ඒ සමතේ නිසා තමයි ගොඩක් සමහර අයට යද විභාගයට පේපර් එකක් දුන්නාම සමහර අය ඊටාම හොඳින් මතක හිටිනවා ඊටාම හොඳින් උත්තර ලියනවා ඊටාම හොඳින් පාස් වෙනවා සමහර අයට එහෙම මතකයක් නැහැ විසිරෙනවා විභාගෙත් ෆේල් වෙනවා. මේකට හේතුව ඔන්න ඔතනයි තියෙන්නේ. සමතේ නැති කෙනා සමතේ වැඩියෙන් වඩන්න වෙනවා. ඒකට හිත විසිරෙන හිත තැම්පත් කරන්න වෙනවා. එක අරමුණක සිත පිහිටලා එක නිමිත්තක සිත සති නිමිත්ත එතනයි තියෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ ඉරියව් වුණත් සති නිමිත්ත කරගන්න පුළුවන්. එහෙම නැත්නම් හුස්ම දිහා බැලීම තුළ සති නිමිත්ත මේ හිත විසිරෙන්නේ නැතුව තබා ගන්න පුළුවන්. අන්න එතන සමාධියක් වෙනවා. ඒක ලෞකික සමාධියක්. ඒ හිත විසිරෙන්නේ නැති වෙනවා. අන්න එතන සිතට එන අරමුණු පේන්න ගන්න එක හොඳට වැඩි වෙනවා. ප්‍රකට වෙනවා. අන්න ඒක උදව්වක් වෙනවා සිත දකින්න. අන්න ඒක උදව්වක් වෙනවා සිත දැකලා සත්‍ය පෙන්වන්න. සත්‍ය පෙන්වන තැන තියෙන විදර්ශනාව. ඒකට එයා බුද්ධ දර්ශනය දැනගෙන තියෙනවා. ඒකයි මේ දර්ශන සමාපත්තිය නැතුව මේ කිසි කෙනෙකුට විදර්ශනා හමුවන්නේ නැහැ. ඒකයි සමතේ වැඩුවා කියලා විදර්ශනා ඥානයක් නැතුව කිසි කෙනෙකුට මේ නිවන් මාර්ග හමුවන්නේ නැහැ. එහෙනම් ආලාර කාලාම නිවන් දකින්න ඕන. නැත්තම් පස්වක තවස නිවන් දකින්න. ඒකෙන් අපිට හොඳට පේනවා සමතේ තුලම සමතේ සිරවිල සමාධිය තුල සිරවීම තුල නිවන් මාර්ග වැහෙනවා. අද භාවනා පන්තිවල අපි ගොඩාක් දකිනවා මේ අවබෝධය නැතුව ධර්මය ගැන අවබෝධයක් නැහැ එන හැමෝටම කියනවා හුස්ම දිහා බලන්න අත් දෙක තියාගෙන එක කරන්න කියලා. සමාධිය සමාධිය තමයි අය ගොඩක් ප්‍රගුණ කරන්නේ. ඒක හොඳයි. අපි නරකයි කියන්නේ නැහැ. හැබැයි විදර්ශනාවට බුද්ධ දර්ශනය වොත් එහෙනම් එයාට අවශ්‍ය වෙනවා දර්ශන සමාපatti. එහෙනම් එයාට බුදුන් වහන්සේ කළා වගේ ධර්මය පැහැදිලි කරන්න වෙනවා. ලෝකේ තියෙන ධර්මතාවය කොහොමද කියන. බුද්ධ දර්ශනය පැහැදිලි කරන්න වෙනවා. අන්න ඒකයි අද තියෙන අඩුව. සමාජයේ බුද්ධ දර්ශනය ගිලිහිලා තියෙනවා. ඒ නිසායි අද මගපල්ලාභී නැහැ කියලා සමහර අය හිතන්නේ. නමුත් ඒක ඇත්තටම කියනවා නම් Tamanට බැරි නිසා අනිත් අයටත් බෑ කියලා හිතනවා වගේ ඒකත් මහා අතරම් බොළඳ අදහසක්. ඒක නෙමෙයි ඇත්ත. ඇත්තටම මහා ප්‍රඥයින් අදත් ඉන්නවා. ඔවුන් ප්‍රසිද්ධියට එන්න ඇති වෙන්නත් පුළුවන් මොකද හේතුව ඔවුන්ට ඒකෙන් පළක් නැහැ. ඔවුන්ට පුජ්‍යලයා හම් වෙන්නේ නැහනේ. දැන් මේ රහත් භාවය කියන්නේ පුජ්‍යලයා නැති වෙන තැනයි. පුජ්‍යල භාවයේ මිදෙන තැනයි. ආත්ම දෘෂ්ටිය තියෙන තැන එයා ආත්මයට ගැලවිලා ගැට ගැහිලා තියෙනවා නම් එතන අන්තයක් තියෙනවා. අන්තයක් තියෙන තැන බුද්ධ දර්ශනේ නැහැ. එහෙනම් රහත් වෙන්න කෙනෙක් නැති වෙනවා. රහත් වුණා කියන්නේ කෙනා නැති වෙනවා කියන එකයි. කෙනා නැති වෙනවා නම් ආර්යයන් වහන්සේලා රහතන් වහන්සේලා ඔක්කොම සමානයි. රහත් භාවය කියන්නේ කෙනා නැත්තම් සබාධමනේ. එහෙනම් ඒ සබාධම සමානයි. රහත් වෙනවට පස්සේ සමරන්න කෙනෙක් නැහැ. ඒකයි කියන්නේ. රහත් භාවය ගැන ඒකයි රහත් භාවය ගැන කියන්න දෙයක් නැහැ කියන්නේ. ඒකයි අද ගොඩක් වෙලාවට ලාභ ප්‍රශංසා කීර්ති බලාපොරොත්තුෙන් එක එක ලාභ සත්කාර බලාපොරොත්තු පෘථග්ජන භූමිය තුල සිටීමේම රහත් භාවය ප්‍රකාශ කිරීම තුලයි ওই ලාභ සත්කාරයි බලාපොරොත්තු ඒක තුල රැවටීමක් තියෙනවා. රහත් භාවයේ එහෙම ප්‍රකාශ කරන්න තරම් දෙයක් නෙමෙයි ඇත්තටම. ඇත්තටම සමන් සියල්ලෙන් මිදුණා. දැන් රහත් කියලා කියන්නේ නෑ කියන එකයි. ඉතින් මම නෑ කියන එකනේ ඔකේ තේරුම. මම නෑ කියලා කියන්න ඕනද කාටවත්? ඒක හරි බොළඳ තැනකට එනවා මේ අවබෝධ ඥානය තුළින් අවංකවම සැබෑම රහතන් වහන්සේ නමක්ගේ ස්වභාවය දැක්කොත් අතරම ඒක මහා විහිළුවක් වෙනවා. එහෙම කියන්න අවශ්‍යතාවයක් තියෙනවද කියලා හිතේනවා. ඉතින් ඒතර ඇත්තම අපි කරන්න ඕනේ මේ සත්‍ය සොයන එකයි සත්‍ය තුල මේ සියල්ලෙන් මිදෙන එක පමණයි. අපිට වෙන මේකේ වෙන අදහස් තියෙනවා නම් එතන මේ පෘථග්ජන භූමිය තියෙන දැන් පැහැදිලි ගොඩක් නේද එහෙමයි මට තව ප්‍රශ්න කීපයක් තියෙනවා සමාවෙන්න මෙතන දැන් අර සිතේ සත්‍ය දකින්න තැනදී අපි හිතමුකෝ විිත රාගී විිත දේශී විිත මොහි විතක් කියලා. ඉන්නේ ඒ විිත රාගී විිත දේශී විිත මොහි සිතත් නැත්නම් අපි කියන හදන කවිතක්ක කවිතා විතක් කියලා. ඔව්. එතෙන්දී ඒකෙන් ආගමයක් හැදෙනව නේද? නෑ ඔතන ඔය කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. මෙතන සිතට එන අරමුණේ සත්‍ය දකිනවා කියන්නේ දැන් අපි උදාහරණයක් ගමු අපි කියමු පොත කියලා. දැන් පොත පොත හමු වෙන්නේ නැහැ නේ එතකොට. පොත තිබ්බොත් තමයි මේ පැත්තේ මමත් ඉන්නේ. පොත නැති වෙනවා කියන්නේ මමත් නැති වෙනවා. ඒ කියන්නේ පොත නැති වෙනවා කියන්නේ සිත නැති වෙනවා. දැන් කොහෙටද ඔය කියන ඒවා එන්නේ? එතකොට පොත නැති වෙන තැන සිත නැති වෙනවා නම් සිත නැති තැන දැන් මොනවද තියෙන්නේ? ඔව් දැන් හිත නැති තැන මොකක්ම නැහැ. විිත රාගෙත් නැහැ, විිත දේශෙත් නැහැ, රාගෙත් නැහැ, දේශෙත් නැහැ. ඔක්කොම සිතුවිලි. එහෙමයි, එහෙමයි, එහෙමයි. එතකොට තව ප්‍රශ්නයක් තියෙනවනේ ජටා සූත්‍රයේ ප්‍රත්‍යක්ෂතාවයට ඔහොම ගැටලු වෙන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂතාවයට ගැටලු වෙන්නේ නැහැ. ඒ ප්‍රත්‍යක්ෂතාවය තුළ දැන් මේ පොතන මිදෙනවා දැනෙනවා. එතකොට මේ තමන්ගෙත් ඒ ඒකම දැනෙනවා මේ මේ මේ ඇත්තටම ඒ ඒ ඒතර මහා දියුණුවක් ඒ මාර්ගය තුළ සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඔය අරමුණේ මිදි මිදි යන තැන තමන් හොයන්න බැරි වෙනවා. සබාදාම දකිනවා. ගහක ගහ දිහා බලන් ඉනකොට හිතෙනවා මේ අත්ත අතු අතු හෙලෙනවා දැක්කම මේ අපේ අතපයත් මේ වගේ හෙලවෙනවා මේක කෙනෙක් නෑ කියන එක. කෙනා නෑ කියන එක දකිනකොට කෙනෙක් නෑ. කෙනා නැතිනකොට කොයිද වතියෙන්නේ? හාට දුව තියෙන්නේ. අන්න එතනට එනවා. හරි දියුණු තැනක් හැබැයි කියන්නේ අනාගාමි භූමිය. න ආගාමි උතන සිත නැති වෙන්නේ. සිතත් නැති වෙන තැනයි ඔක තියෙන්නේ. තාම දියුණු තැනක්. අර මුල් අවස්ථාවේ තමයි උතන පොඩ්ඩක් තියෙනවා. බාහිර මිදිලා සිතමයි සියල්ලම කියලා දකින තැන එතකොට තමයි හිතෙන්නේ ওই වගේ අදහස්. එතන හැබැයි ඊට පස්සේ ධර්මයේ ඊගාවට එනවනේ යාට. හිතත් එහෙම දෙයක් නැති බව. එතකොට තේරෙනවා මෙතන කෙනා නැති වෙනවා නම් මේවත් නැහැ කියලා. එහෙමයි. ඔව් එතනට ඉඩක් නැහැ. හම්බ වෙන්නේ ඒක මෙහෙම දෙයක් තියෙනවා ධර්මයේ පැහැදිලි කරනකොට අපි කියනවා ආශ්‍රව කළේ ෂය වෙනවා කියලා. එතකොට කියනවා රාග දේශ මොහ ෂය වෙනවා කියලා. හැබැයි ඒක කාටවත් සිතුවිලි වලින් පෙන්වන්න බෑ. ඒක ඥානෙට හසු වෙන්නේ Taman ඉස්සරට තරම් දැන් යම්කිසි අරමුණක් එනකොට ඒකට ඉස්සර වගේ කම්පණය වෙන්නේ. දැන් අපිම දරුවා අසනේ වුණාම ඉස්සර හඬාගෙන හුටු පෙරාගෙන අනේ පුතේ ගාගෙන වැළපුණා. සමහර මේ ධර්ම මාර්ගයේ ඉන්නකොට එයාට හිතෙනවා මේ මේ මේ අර අර දරුවා කියලා එහෙම අල්ලගන්න සිතුවිල්ල නේද කියලා. සිතුවිල්ලට නේද මං අඬන්නේ කියලා. සිතුවිල්ල වැළක් නැහැ කියලා ඉතුතාව විතරක් කරනවා. දරුවට බෙහෙත් ටික දෙනවා. දරුවා සනීප කරන්න උත්සාහ කරනවා. වෙනදරත් වැඩි වීරයෙන් ඒකේ යහපත් ක්‍රියාව සියල්ල තියෙනවා. නමුත් අර සිතේ මිදවන එක නැහැ. දුකෙන් මිදෙනවා. හරි එතකොට යාට තේරෙනවා ඇතුළාන්තයෙන් මේ රාග ආශ්‍රව කෙලෙෂය වෙලා කියලා. ෂය විගින යනවා කියලා. එතකොට කලින් තරම් කම්පණය වෙන්නේ නැහැ කියන එක තමයි දර්ශකය වෙන්නේ. දැන් දානයක් දෙනකොට කලින් දාන දැන් ඒකෙත් ඒක තියෙනවා. කලින් දාන දෙනකොට දිව්‍ය ලෝක යන අදහස් ගොඩක් තියාගෙන තමයි පුතක් කියන භූමිය දාන දෙන්නේ. මේකෙන් මට මේ වගේ දෙයක් වෙන්න ඕනි මට වැඩියෙන් ලැබෙන්න ඕනි ඒ අර අර පෘථග්ජන අදහස් ලෞකික අදහස් වල තමයි දාන දෙන්නේ නමුත් ලෝකෝත්තර භූමියට එනකොට තමන් මේක දැන් දාහනේ දාහනේ තුල තමන් ඇලුනද කියන එක තමන්ම තමන්ගේ හිත බලනවා සිත බලනවා අර තුන්සිත පහදවා දානයක් දෙනවා කියන්නේ රාග දේශ මොහ සිත දකිමින් ඒ කියන්නේ ඒක මිදෙන එක දකිනවා. ඒ කියන්නේ කලින් කලින් වගේ නෙමෙයි දැන් මං අත්හැරලම මුකුත් ඒ කියන්නේ දිව්‍ය ලෝක බලාපොරොත්තුවකුත් නැහැ කොහෙවත් යන්න සපක් බලාපොරොත්තුවකුත් නැහැ මුකුත් නැහැ. අර ඇත්තටම ඒක දකිනවා මේ සිතේ කිසිම බැඳීමක් නැතුව මං අත්හැරියා. මේ දානේ දුන්නේ එහෙම කිසිම අදහසක් නැතුව කියන්නේ. අන්න එතනයි රාග දේශ මොහ ෂය වෙන. ඒක ඒක Tamanටම සාන්දිටික ඇතුළාන්තේ කෙලෙස් ෂය වෙන පැත්ත ආශාරක්ෂා ඥානය උතන තියෙන්නේ. ඔක හරි ගැඹුරුයි. ඒ කියන්නේ ඒක කියන්න බෑ. ඒක ලුණු රහ වගේ එකක්. ලුණු රහ ගැන කියන්න බෑනේ පොතක ලියන්නත් බෑනේ. ඕක වෙන්න ඔය වගේ එකක් මේ කෙලෙස් ෂය වෙන එක. ඒක ආසවක්ඛ්‍ය ඥානය Tamanට උපදිනවා. මේ මාර්ගය තුල උපදිනවා. මේ මාර්ගසිත ඵලසිත. ඵලයට එන නම් මාර්ගසිත තියෙනවා. මේ මේ හැම මේ එතන දැන් සමාවෙන්න එතන අර දැන් අපි හිතමු විතරාගේ විතදේශී සිට කියන එකත් විතදේශී කියන වචනේ අන්තිමටමයි එන්නේ. එහෙමයි. අන්තිමට රහත් වුණාට පස්සේ. ඒ කියන්නේ මේ සිතේ ඇලෙන ගැටෙන ස්වභාවය යන්තම් හරි තියෙනවා රාගදේශ මොහ තියෙනවා. කෙලස් තියෙනවා. ඒක ෂෙයා වෙන එක වෙනම කතාවක්. කලින් තරම් දැන් රාගදේශ මොහ නැති වෙන්න පුළුවන්. දියුණුවක් තියෙන්න පුළුවන්. මොකද සෝවාන් මට්ටමටත් වැඩිය දියුණුයි අනාගාමී මට්ටම. සකදාගාමී කියන්නේ සකදාගාමී කියන ඒකේ තේරුමම තියෙන්නේ කාමරාග පටික තුනී වීම කියන වචනෙමයි. ඒ කියන්නේ ඇලෙන ගැටෙන රාගදේශ තුනී වෙනවා කියන එකමයි ඔකේ තේරුම. සකදාගාමී කියන්නේ. ඒ කියන්නේ ගාමී කියන්නේ මාර්ගයට අවදිනවා. මාර්ගය තුල යන්න ඉස්සෙල්ලා විතයි ඒක ඊට පස්සේ ඵල සමාපත්තියක් වෙන තමන්ට දැනෙනවා දැන් ඉස්සරහට දියුණු මට්ටමක ඉන්නවා. අන්නේ මට්ටම තමයි ඵලය කියන්නේ. දැන් සෝවාන් කියන්නේ සෝවාන් මාර්ගය කියන්නේ බාහිරෙන් මිදලා බාහිරෙන් මිදුණ මිදුණු බවම දැනෙන ස්වභාවයකට පත් වෙනවා යා. බාහිරට කම්පණය වෙන්නෙම නැහැ. අන්න එතන සෝවාන්. ඒක ආයෙන්නේ අවබෝධයක් ඥානෙත් ඔක්කොම එකතු වෙලා එන්නේ ප්‍රතිපදාවත් ඔක්කොමත් එක්ක එන්නේ. මේක හිත දකින්න මුලින් ඒකට වීරයක් අවශ්‍ය වෙනවා. සෝවාන් මට්ටමේදී ඒ සද්ධා වීර සති සමාධි ප්‍රඥා තමයි යන්නේ. සද්ධා කියන්නේ සත්‍ය දකිනවා. වීර සද්ධා වීර ඒ වීරය අවශ්‍යයි මුලින් මුලින්. ඒ කියන්නේ සිත දකින්න නිකන් හිතට පේන්නේ නැහැ හිත බලන්න ඕනේ. ඒකට වීරයක් ඕනේ. සදා වීරය ඒක දකින්න එක තමයි සතිය. ඒ කියන්නේ අරමුණේ සත්‍ය දැකලා මිදෙනවා. ඒ සතියක් උපදින හැම අරමුණෙම මිදි මිදියන් ප්‍රමාණය වැඩි වෙනවා. මුලින් 1යි 2යි පේන්නේ. ටික ටික තමයි වැඩි වෙන්නේ. ඊට පස්සේ ස්වභාවයක් එනවා. හිතන්නෙම නැතුව નિરાයාසයෙන්ම පේන්න ගන්නවා. ඒතන සමාධියක් තියෙනවා. හැබැයි ওই විදිහටමයි ඒක බල ධර්ම බවට පත් වෙන්නේ. අර ඕන කමින් කරපුවා ඉබේම පේන්න ගන්නවා. සිත නිතරම සිහියත් එක්ක ඉන්නවා. මේ සිතක් ඇති වුණා දැන් නැති වුණා දැන් මට මෙහෙම සිතක් ආවා නැති වුණා. ඒක ඒක කාටවත් කියන්න පුළුවන් දෙයක් නෙමෙයි හැබැයි. Tamanටම සාන්දිටික ගමනක් ඔය යන්නේ. මේ මාර්ගයේ මුල ඉඳන්ම යන්නේ සාන්දිටිකව. ඒක කාටවත් කිය කියන්න එතකොට තව ප්‍රශ්නයක්. දැන් අපි හිතමුකෝ අපේ ඥාන ගැඹුරින් වැඩෙනකොට අපට සමතේ නැතුව අර සිතේ සත්‍ය දැකලා අපිට විපස්සනාවෙන්ම අපිට නිදෙන්න පුළුවන් ඒක සමතියක් අවශ්‍ය නෑ නේද? කවදාවත් වෙන්නේ නෑ. ඒකට හේතුව තමයි සමතේ නැති විපස්සනාවක් නෑ. සමතේ 아무තේ වඩන එකක් නෙමෙයි. සිත පේනවා කියන්නේම සමතයයි. ඒ කියන්නේ සිත පේනවා කියන්නේ විසිරෙන්නේ නැහැ කියන එකනේ. දැන් අරමුණ පේනවනේ. අරමුණ පේනවා කියන්නේ විසිරෙන්නේ නැහැ කියන එකනේ. ඒ කියන්නේ සමතේ තියෙනවා කියන එක. සමතයක් නැති විපස්සනාවක් නැහැ එතකොට. ඔය එකටම දැන් යුගන්දන ඕක කියනවා ඕක ගොඩක් ධර්මය තුල තියෙනවා. චුල්ල වේදල සූත්‍රෙත් පේනවා හොඳට පේනවා මේ මේවා ගොඩාක් හොඳට තියෙනවා ධර්ම මේ සූත්‍රවල. එහෙම ගත්තොත් ගොඩාක් කියන්න වෙනවා. ගොඩාක් තැන් වලින් පෙන්වන්න පුළුවන් මේ දෙකම එකටම යන්නේ. යුගන්ධන් ගමනක් සලායතන සූත්‍රය බැලුවොත් පේනවා සලායතන සූත්‍රයේ දිගටම අපි පැහැදිලි කරා දේශනා තුන හතරකින් නැවත අහන්න ඔබට පේයි මේ මේ යුගන්ධන් ගමන සූත්‍රයේම කියන වචනයෙන්ම බුදුන් වහන්සේ. බුදුන් වහන්සේම දේශනා කරනවා යුගන්ධන් කියලා මේ දෙක. අර ඒකට සමත පුබ්බංග විපස්සනා කියන්නේ. සමත පුබ්බංගමා විපස්සනා කියන්නේ සමත යානිකයා වෙනවා. එතකොට සමතේ මුල් කරලා සමතේ වැඩියෙන් වඩනවා කියන එකයි. විපස්සනා පුබ්බංගමා සමත කියන්නේ විපස්සනා වැඩියෙන් වඩනවා. ඒ කියන්නේ සුෂ්ඨානක රහතන් වහන්සේ පැත්තට යනවා. ඒ කියන්නේ ඔහුට සමතේ තියනවා කියන එකයි විපස්සනා වැඩියෙන් ඒක නිසා වැඩෙනවා කියන එකයි. වඩනවා කියන එකයි තේරුම. ඔක දෙක තියෙන අඩුවෙන් කරන එක තමයි වැඩියෙන් වඩන්නේ. තමන්ට සමතේ නැත්තම් සමන් සමතයානිකෙක් බවට පත් වෙනවා. තමන්ට විපස්සනාව නැත්තම් ඒ කියන්නේ විපස්සනාව වැඩියෙන් හොඳට වැඩෙනවා නම් තමන් එතන සමතේනේ නැත්තේ. ඒතකොට සමතේ පැත්තට තමයි හැරේ. ඕක හරි ගැඹුරු ඔය කියන විග්‍රහය. ඒ කියන්නේ යුගන්ධන් කියන එක ගොඩක් අයට තේරෙන්නේ නැහැ ගොඩක් අය හිතනවා මේ සමතේ විතර සමතේ විතරක් එහෙම නිවන් මඟක් යන්නේ නැහැ කවුරුත් මොකද හේතුව ආරාරකාරාම එහෙනම් නිවන් දකින්නවනේ සමතේ ඒ සමතේ උපරිමයට ගිහිලා අරූප ධාන වලටත් ගියානේ ආකාසඤ්ඤාතන වලටත් ගියානේ නත්ති කිංචි කියන තැන් වලට සංඥාව දැනෙන්නේ නැත් තැන් වලත් හිටියානේ ඒත් නිවන් දැක්කේ නැහැනේ බුදුන් වහන්සේ අයින්ට එතනින් ඉවත් වෙන හේතුව තමයි කෙනා නැති වෙන්නේ නැහැ කියලා තේරුණා ඒත් කෙනා ඉන්නවා ආකාශයේ මම ඉන්නවා ආකාසඤ්ඤාතන අරූප ධානයට සම්බන්ධුණු කෙනෙක් දන්නවා එතන කෙනා ඉන්නවා කියලා කෙනා නැති වෙන්නේ නැහැ බුදුන් වහන්සේටත් ඒ සංඥාව සකස් වෙලා තියෙනවා බුදුන් වහන්සේට තේරලා තියෙනවා මෙතනින් මිදෙන්නේ නැහැ කියලා ඒක තමයි බුදුන් වහන්සේ ඊට පස්සේ හේරම අත්හැරෙන දුෂ්කරක්‍රියත් අත්හැර හේරම අත්හැර අර පාත්‍රේ උඩුගම් බලා යනවා කියන්නේ අර සුජාතා කිරිපුඩු දානේ දෙන තැන. ඔතන තමයි බුදුන් වහන්සේ අවදි වෙන තැන. බුදුන් වහන්සේට තේරෙනවා ඊට පස්සේ මේ සිතේ සත්‍ය මේ සිතෙන් මිදෙන්න ඕනි කියන එක. සිතෙන් මිදෙනකන් සියල්ල මිදෙන්නේ නැති බව. දුකෙන් මිදෙන්නේ නැති බව. අන්න බුදුන් වහන්සේ විදර්ශනා ඒ කියන්නේ බුදුන් වහන්සේ පටිච්ච සමුපාද අනුලෝම ප්‍රතිලෝම මෙනෙහි කරා කියන තැනට එන්නේ. ඉදප්පච්චතාවය ඇති වෙන නැති වෙන ස්වභාවය දැක්කා කියන එක. මේ සිත ඇති වෙනවා දැක්කා නැති වෙනවා දැක්කා කියන එක නොවුනා නම් බුදු වෙන්නේ නැහනේ. අන්න එතනයි ධර්මයේ තියෙන්නේ. එතන තමයි දිට්ඨියෙන් උදින් කරෝති වෙන්නේ. ඔව් එතනයි දිට්ඨියෙන් උදින් කරෝති. එතන ඒ කියන්නේ ඔතන ඒ පේනනවානේ හොඳට සූත්‍රය තුල දිට්ඨින්ච අනුභගබ්බ සීලවා දස්සනේන සම්පන්නෝ කියන තැන එතනයි. දිට්ඨිච අනුපගම්ම සීලව දස්සනේන සම්පන්නෝ කාමීසු ඡේදන් අභිජාතු ගබ්බසෙය්‍යම් පොණ්ඩරේ නැවත ගර්ව උපදින්න හේතු නැහැ එතනින්ම ඉවර වෙනවා කියන එක පේනවා එතකොට මට දැන් මෙහෙම දෙයකට මේ උත්තම යන්නේ මේ මට මේ උන දැන් අර මජ්ජේ ප්‍රතිපදාවේදී අපිට දැන් කයවල් තුනක් තියෙනනේ කර්ජකය චිත්තදකය මනෝමයකය කියලා. එතකොට මේ චිත්තද කය නිසාමද මේ කර්ධකයයි මනෝමයකය දෙකම හසුරවන්නේ. ඒකත් හරි. එතකොට මජ්ජේ අන්තිය කෙනක එක මේ චිත්ත දෙකයි අපිට ආරෝපණය කරන්න